ධර්මානුශාසනාව ප්‍රවැත්වූ දේශකයාණන් වහන්සේ වතුරගම කන්නේ මහර වේලවනාරාම විහාරවාසී පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඉතින් ධර්ම සම්පේ බක බ්‍රහ්ම සූත්‍ර දේශනාව සරින් ධර්මානුශාසනාව සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්මං නිරාජස්ස සුනන්තෝ සග්ගෝ මුක්ඛං ධම්මස්සනිකාලෝ අයං වදන්තා ධම්මස්සනිකාලෝ අයං වදන්තා ධම්මස්සනිකාලෝ අයං වදන්තා සාදු සාදු නමෝ තස්සේ මගතෝ

සෝදානම් වෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් තමගේ ජීවිතයට එකතු කරගෙන ලබාගත් මනුස්ස ජීවිතයට වටිනාකමක් එකතු කර ගැනීමටයි සූදානම් වෙන්නේ. ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ භක්ම සංයුත්තේන බකබක්ම සූත්‍රය ආශ්‍රයෙන් බකබක්ම ජාතකයක් මේකට අදාළම දේශනා කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ. හදින්තුන්මතුනේ මේ බකබක්මී කියන්නේ පළවෙනි ධ්‍යාන තලයේ ඉන්න බ්‍රහ්ම රාජයෙක්. මෙයාට ඇති වෙන මිත්‍යා දෘෂ්ටිය දැකලා තමයි භාගතුන්වහන්ස මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. ඉතින් මේ බකබක්මීන්ට හිතෙනවා ඒ බ්‍රහ්ම ලෝකයේ ඒ බ්‍රහ්මාත්ම භාවය නිත්‍යයි. ඒක ස්ථිරයි. ඒක සදාකාලිකයි. මේක කිසිම අඩුවක් නැහැ. මේකෙන් චිත වීමකුත් නැහැ. මේන් පස්සේ උත්පාදනය වෙන වෙන තැනකුත් නැහැ. මේක මේ තියෙන බ්‍රහ්මාත්මය බ්‍රහ්ම ආත්මෙන් ජාති ඒකෙන් ඉදීමක් ඒ නැහැ එහෙම නැත්නම් ඊට පස්සේ ජරාවක් නැහැ හැරෙන්නේ නැහැ චුත වෙන්නේ නෙමෙයි. මේක තමයි හොඳම දැන කියලා මිත්‍යා දෘෂ්ටියක් උපදිනවා. ඒක තමයි ස්ථිරයි කියලා, නිට්ටයයි කියලා, ශාස්ත්‍රයයි කියලා කියන්නේ. එහෙනම් මේක දකිනා භාග්‍යතුන් වහන්සේ. ඒ චිත්ත විපර්යාසය දැක්කට පස්සේ භාගතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවේ මේක දකින්න මේ මෙහෙම භක්ම රාජයෙකුට මෙහෙම හිතක් පහළ වෙලා තියෙනවා කියලා. ඊටසේ බාගතුන් වහන්සේ නමතු අතක් දිගාරිනවා වෙලාව. එන්නතම් දිගාරපුවත නමන හරි පොදේලා නෑ නේද? ඒ වගේ පුංචි වෙලාවක් තුන කීල බ්‍රහ්ම ලෝකේ පහළ ඒ බක බ්‍රහ්මය සමීපේ. ඉතින් බක බ්‍රහ්මය සිත බාගතුන් වහන්සේ දකිනවා. එතකොට තමන්ට ඉතින් කල්පනා වෙන්න පුළුවන් මෙතට එන සම විපරකයක් ඒ විදිහට මිත්‍යා දෘෂ්ටියක් ආවහම බුදු කෙනෙක් කියනවා මේ මිත්‍යා දෘෂ්ටිය උපන්න කෙනා ළඟට වඩිනාද කියලා. එහෙම අදින්නේ නැහැ පින්නතුනි. එහෙනම් මේ බසගස්මියකට තිබිලා තියෙන මොකද්ද? පින යම් කුසලයක් තිබිලා තියෙනවා. පෙර කුසලයක් තිබුණ නිසා තමයි භාගතුන් වහන්සේ මේ චිත්ත විපරයාසය දැකලා භාගතුන් වහන්සේ තනවාදී ඊට පස්සේ භාගතුනාංශිට කියන රකබස්මය වඩින්න භාගතුනාංශ නිදුක්ඛාමී වඩින්න බොහෝ කාලයකට පස්සේ බුණාංශ විපත්ට වඩින්නේ මොකක් යහපත නිදුක්ඛාමී මේ භ්‍රමණාත්මය නිත්‍යයි මේ අපේන භ්‍රමණාත්මය නිත්‍යයි මේක ස්ථිරයි මේක සදාකාලිකයි මේ කිසිම අඩුවක් නැහැ ඒ වගේම මේකෙන් චිතුරීමකුත් නැහැ වශයෙන් මේක જાතිය, දිවීම, මේයම, චිතවීම, මේ චිතේ ලවණකෙනක ඉදීම ඒ මොකක්වත් නැහැ. සසරින් ගැලවෙන්න මුකුත් තෝරන්නේ මෙතන හිටපුවම හරියට නැත්තම් හරියම ගැලවීමක් කියලා දෙයක් ඕනේ මේක ස්ථිරයි. කියලා භාගතුන් වහන්සේ ඉස්සරහත් මේක ප්‍රකාශයට පත් කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරන ධකබ්‍රහ්මයාට ධකබ්‍රහ්මයා ඔබ අනිත්‍ය වෙන දෙයක් නිට්ටය වෙන කියලා. අස්ථිරී දෙයක් ස්ථිරයි කියලා කියනවා. සදාකාලික නාමයක් සදාකාලිකයි කියලා කියනවා. අඩියක් ඇති දෙයක් අඩියක් නැතයි කියලා කියනවා. චතුරාර්ය සබාවේ තියෙන දෙයක් චතුරාර්ය නෑ කියලා කියනවා. යම් තැනක වනායි ජාති ජරා ව්‍යාධි මරණ මේ ඔක්කොම තියෙනවා නම් ඒ තියෙන තැනක් මේ ඔබ නෑ කියලා කියන්නේ. ඉතින් මේ සසරින් ගැලවෙන්න තැනක් තියාගෙන සසරින් ගැලවෙන්න තැන මේ මෙතනම තමයි තියලා කියලා කියන්නේ මහා ලාමක මිත්‍යා දෘෂ්ටියකින් අවිද්‍යාවකින් ඔබ ඉන්නේ කියලා මේ බසුගතනට කියනවා. මේක පාඩම් පිළිගන්න සෝදාන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියක නෙන්නේ නේද? මේ සාමාන්‍ය කෙනෙකුට ධර්මයක් දේශනා කරත් කියන්නේ තමන්ගේ තියෙන දෘෂ්ටිය අතාරින්න දෙච්චරම මේ බ්‍රහ්මණයට කියන මිනිස්සුන්ට එතකොට දැන් ඒලාවේ මේ ගස්බස්නා දැන් තනියම නෙවෙයි දැන් කට්ටියත් එකතු වෙලා මේ වැඩේ ස්ථිර කරන්න හදනවා. භාගතුන් වහන්සේ ඔබ වහන්සේ යමු කිව්වට අපි හැක්ක දෙන්නේ. පින්කම් කරලා මොනව කරලා ඒ කියන්නේ මෙතන මහා පිළිකින් විතරලා ඉන්න මේ ඇත්ත දෙන්නේ මේ විදිහේ ස්ථිරත්වයක් ධර්මනේ අනෙක් කටේ මේ එක්කම තමයි දැන් මෙතන ඉදිරිපත් වෙන්නේ මම විතරන්නේ මේම ප්‍රකාශපත් වෙන්නේ අනිත් එන්න මේක නිත්‍යභාවය අනිත් මේ අනිත් එක මිනිස්සුත් අපිව ප්‍රථම වස්නාවක් නෑ මෙහෙම වෙන්න ඕනේ කියලා මිනිස්සුත් පතනවා ඉන්න අපි මෙතන මේ විදිහට ස්ථීර තැනක තමයි මේ ඉන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ ඉස්සර දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගතබස්නේ උඹ මෙච්චර දීර්ඝායස තියෙන තැනක් කියලා කියවට උඹට ආයස දෙන්නේ නිර්බුද තාම ලක්ෂයයි කියලා කියනවා නිර්බුද ලක්ෂයක් ආයෙත් තියෙන නිරබ්බුද ලක්ෂ්‍ය. දැන් අද ගණිත ක්‍රමේ නම් එහෙම එකක් දන්නේවත් නැහැ නේද? මොකද මේ ඉස්සර තියෙන පැරණි ගණිත ක්‍රමේ හරිය බලවත්. අද තියෙන මේ ගණිත ක්‍රමේ තියෙන ඒවා මේ ළඟින්වත් තියන්න බෑ. දැන් අද බිලියන් ට්‍රිලියන් ඔය වගේ තැනක් ඔය වගේ මේ මෑත් එක තමයි ඒවටත් නම් හොයාගත්තේ. නමුත් මෑත පැරණි මුතුන් මිත්තන්ගේ ඒ කාලේ තිබුණු ගණිත ක්‍රමය ඉතාමත්ම මේ ප්‍රබලයි. මම පොඩ්ඩක් කියලා දෙනවා. දැන් ගමන් 10 10න් වැඩි කරපුවම කීයද 100යි. එතකොට 100 10න් වැඩි කරොත් 1000යි. 1000ක් නේ 100 10න් වැඩි කරපුවම. ඒ වගේම 1000 100න් වැඩි කරොත් අපි දන්නා ලක්ෂයක් කියලා. එතකොට ලක්ෂය 100න් වැඩි කරොත් ලක්ෂ 100ක් අපි කියන කෝටියක් කියලා. එතකොට කෝටිය කෝටියෙන් වැඩි කරොත් ප්‍රකෝටියයි. කෝටි කෝටියෙන් වැඩ කරොත් ප්‍රකෝටිය කියන්නේ 1.14ක් ප්‍රකෝටියක් කියන්නේ. ප්‍රකෝටිය කෝටියෙන් වැඩි වුණොත් කෝටි ප්‍රකෝටියයි 1.21ක්. ඒ වගේම කෝටි ප්‍රකෝටිය කෝටියෙන් වැඩි කරොත් මහත්යයි කියලා කියනවා. නමුත් එකක්. ඒ වගේම නමුත් එක කෝටියෙන් වැඩි කරොත් නින්නහතය කියලා කියනවා. නින්නහතයක් කෝටියෙන් වැඩි කරොත් අක්ඛෝබෝහිනියයි කියලා කියනවා. අක්කෝ වෙන එකක් කෝටියෙන් වැඩි කරොත් බිංදුවයි කියලා කියනවා. දැන් අපි කියන බිංදුව නෙවෙයි එතකොට. බිංදුවයි. බිංදුවක් කෝටියෙන් වැඩි කරොත් අබ්බුද එකයි කියලා කියනවා. අබ්බුද එකක් කෝටියෙන් වැඩි කරොත් තමයි නිර්බ්බුද එකක් කියලා කියන්නේ. දැන් මේ බ්‍රහ්ම භක්මියට ආවිෂය කොච්චරක් තියෙනවා කියන්නේ. නිර්බ්බුද ලක්ෂය. ඒ වගේම නිර්බ්බුද එකක් කෝටියෙන් වැඩි කරොත් ආහා එකයි කියලා කියනවා. ආහා එකක් කෝටියෙන් වැඩි කරොත් අභිබේකයි කියලා කියනවා. අභිබේකක් කෝටි වැඩි කරොත් අටට එකයි කියලා කියනවා. අටට එකක් කෝටි වැඩි කරොත් පොගන් දෙකයි කියලා කියනවා. පොගන් දෙකක් කෝටි වැඩි කරොත් උත්පල එකයි. උත්පල එකක් කෝටි වැඩි කරොත් කුමුද එකයි. කුමුද එකක් කෝටි වැඩි කරොත් කුණ්ඩලික එකයි. කුණ්ඩලික එකක් කෝටි වැඩි කරොත් පදුම එකයි. පදුම එකක් කෝටි වැඩි කරොත් කතාන එකයි. කතාන එකක් කෝටි වැඩි කරොත් මහා කතාන එකයි. මහා කතාන එකක් කෝටියෙන් වැඩි කරොත් අසංකේය එකයි. එතකොට දැන් බලන්න අසංකේය එකක් කියලා කියන්නේ ඔය හැම එකම වැඩි කරලා බලන්න අසංකේයයක් කියලා කියන්නේ 1.140ක්. දැන් මිනිස්යාගේ ආයුෂක් තියෙන ඒ කාලයක් තියෙනවා මිනිස්යාගේ මේ අපෙත් ආයුෂ එච්චරක් වැඩි වෙනවා. ඒ කියන්නේ 1.140 ඉඳන් 10ට අඩු වෙනවා. දැන් මේ යන්නේ වැඩි වෙන කාලේද අඩු වෙන කාලේද? අඩු වෙන කාලේ. 10ට අඩු වෙලා අවුරුදු 5යි කසාදත් බඳිනවා. ඊට පස්සේ දරුවොත් හදලා ඉතුරු පහේදී ඊට පස්සේ එලා අන්තිමේට අපි ගාව තියෙන කෙලෙස් ඉන්නා එන්නෙන් අකුසලෙන් වැඩි වෙන්නේ. ගහගෙන මරාගෙන එක එක විදිහට විනාශ වෙලා සත්ත්ව විනාශයක් සිද්ධ වෙනවා. ඊළඟ කන්නයමක එකතු වෙලා ওই කැලේවල් වලට ගිහිල්ලා ගල් ගහ වලට ගිහිල්ලා ඒගොල්ලෝ කොහොම හරි බේරිලා ඒගොල්ලෝ නැවත කුසලේ පුරලා ඒගොල්ලන්ගේ ආයුෂ නැවත වැඩි වෙනවා. එතකොට ආයුෂ වැඩි වෙනවා කියන පින්වත්නි 1.140කටයි. 1.141 කියලා කියන්නේ අසංකේය. එතකොට 1.140 නැවතයි අඩු වෙනවා අයත් 10ට. දැන් මේම අඩු වෙලා 10ට අඩු වෙලා 1140ට වැඩි වෙනවනේ. වැඩි වෙලා නැවත 80000ට අඩු වෙන කාලේ තමයි ඔන්න පහළ වෙන්නේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ. තව සෑහෙන කාලයක්. ඉතින් දැන් අපේ මේ ඉන්න ආයුෂ ඉතින් අවුරුදු 60 70 100 කියපුවම මහා ලොකු දෙයක් කියලා තමයි කියන්නේ. හිතා ඉන්නේ නේද? ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කරන බ්‍රහ්ම බ්‍රහ්මයාට ඒ පළවෙනි ධානතලයේ ඉන්න බ්‍රහ්මයාගේ ආයුෂත් ඒ තරම් හරි පොඩ්ඩක් කියලා. ඒ කියන්නේ එයාගේ ආයුෂය ගත්තාම ඇත්තටම 1.78ක්. ඒක ගාන කියන්නේ නිර්බුද ලක්ෂය. නිර්බුද ලක්ෂය. එතකොට ඇත්තටම මේ දක ප්‍රශ්නයට මොකද උනේ කියලා අටුවය සඳහන් වෙනවා. මෙයාට මේ ඔක්කොම මතක තිබුණාද මුල් කාලේ? දැන් අපිට සමහර දේවල් එක කාලයකට මතකයි තව කාලයකට මතක නෑනේ නේද? ඉතින් මුල් කාලේ මතකලා තියෙන පහ වෙනකොට කාලයක් යද්දී මේ අවිද්‍යාව මිත්‍යා දෘෂ්ටි ආවට ආපු වෙන අර අමතකුණා. ඉතින් පෙර කතාව පෙන්නනවා මේ බ්‍රහ්මඥා අබුද්ධෝත්පාද කාලයේක භාවනා කරනවා තාපස ස්වරූපයෙන් ගිහිගෙන් අයින් වෙලා දැන් ඒ කාලවල තිබිලා තියෙන තාපස පැවිද්ද නේද ගෙවල් වලින් අයින් වෙලා ගිහිලා තාපසෙක් විදියට මහාන වෙලා ඉතින් එයා භාවනා කරනවා කසින භාවනාව කසින භාවනා ගැන අහලා තියෙන පින්නතුන් ඒ කසින අරමුණ කියන්නේ ඉතින් හොඳ අරමුණක් හැබැයි නිවන් දකින්න පදනම් කරගන්න බුදු කෙනෙක් තමයි ඒක කරවන්නේ. නමුත් ඔය සාමාන්‍ය ඒ කාලේ කරන කසින භාවනාව වලින් නිවන් දකින්න බෑ භක්ම ලෝකේ තමයි යන්න පුළුවන්. දැන් කසින භාවනා කරනකොට ඉස්සරහ තියාගන්න මොකක් හරි එක එක නිල පීත ලෝහිත විදිහට ඕන කසිනයක් නිල් පාට කියලා හිතන්නකෝ. නිල් පාට රවුමක් ගාලා ඒක රවුමක් මේ රෙදි කැලෙන් හැර තියලා ඉස්සරහා බිත්තියක් හරි ඉස්සරහා තැනක රඳවලා ඒ දිහා බලාගෙන කියනවා නීලං නීලං කියලා. එහෙනම් නිල් පාට නිල් පාට නිල් පාට කියලා කියනකොට අර හිත එකඟ වෙනා මොන අරමුණ තුළද? නිල් පාට කියන අරමුණ තුළ. අපේ හිත හැම වෙලෙම පින්නතුන් තියෙන එක්ක රාගය තුල එක්ක දේශය තුල එක්ක මොකක් හරි එකට ඇලෙනවා එක්ක ගැටෙනවා. එදින් මේ අභිජ්ජාවයි ව්‍යාපාදයේ තියෙන තාක්කල් ඇත්ත දකින්න බෑනේ. එහෙනම් එහෙම නැති අරමුණක් තමයි ඔයගේ අරමුණ. ඒකට කියනවා අපි සමත අරමුණක් කියලා. ඉතින් එයාගේ අරමුණක් දීලා කියනවා මේක ඒකම විතක්ක ਵਿਚාර කරනවා. ඒ තුලින් ඇති වෙනවා අපේ හිතේ තියෙන අන්න නීවරණ යටපත් වෙලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන දක්වා ඒ සමත භාවන වලින් යන්න පුළුවන්. ඉතින් චතුත්ථ ධ්‍යාන සමාපatti උපදවා ගන්න මේ කසිනේ කරලා මම. ඊට පස්සේ මේ ගිහිල්ලා හතරවෙනි බ්‍රහ්ම ලෝකේ හතරවෙනි ධ්‍යානතලයේ වේහප්පල කියන බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. දැන් ධානයකල හතරක් තියෙනවා පින්නතුනි. බ්‍රහ්ම ලෝක ධානය දැන් අපි දන්නවනේ පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, චතුර්ථ ධානය කියලා ධානතල හතරක් තියෙනවා. පළවෙනි ධානතලේ බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. දෙවෙනි ධානතලේ බ්‍රහ්ම ලෝක තුනයි. තුන්වෙනි ධානතලේ බ්‍රහ්ම ලෝක තුනයි. හතරවෙනි ධානතලේ බ්‍රහ්ම ලෝක දෙකයි තියෙන්නේ. වේයප්පලයි අසඤ්ඤතලයි කියලා. ඊට පස්සේ තියෙනවා සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහක්. ඊට පස්සේ තියෙනවා අරූපාවචර ධානය බ්‍රහ්ම ලෝක ආකාසඤ්ඤායතනේ විඥානඤ්ඤායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නාසඤ්ඤායතනේ ඔය නේව සංඥා නාසඤ්ඤායතනේ ඉපදුනොත් මහා කප්පසු 40000 ලේසිනේ මහා කප් 84000ක් කියලා කියන්නේ මේ පෘථුවිය ඇතුළු මේ අපේ ඉන්න කෝටි ලක්ෂයක් සක්වල ඉරවල් හතක්ෙන් පායලා විනාශ වෙලා යනවා බ්‍රහ්ම ලෝක ටිකක් ඉතුරු වෙනවා ඒත් එයා එතන එන්න 84000 වාරයක් විනාශ වුණත් ඒ බ්‍රහ්මයාගේ ආයුෂ තියෙනවා ඉතින් එහෙනම් අපි ඉන්න එක ගැන කතා කරන්නවත් දෙයක් නෑ නේද මේ අපි ඉන්න මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන ආයශත් එක්ක. ඉතින් දැන් මේ බකබක් නෑ ඒ ආත්මේ රේහත්වල කියන මේ හතරෙනි භක්ම ලෝකයේ උපදිලා කප් මහා කප්ප 500ක් මෙතන අවශ්‍ය වෙනවා. කල්පයක් කියන්නේ මොකක්ද කියන එක අපි දන්නවා. ගස් උදාහරණ දේශනා කරලා තියෙනවා මේ උදාහරණ දන්නවා හැතම 16 16 දිගපාල උස තියෙන පෙට්ටියකට අබු පුරවන්නලු අබ නෙවෙයි අබ අවුරුදු 100කට පෙරයක් එක අබෑටයක් අයින් කරන්නලු එක අබෑටයක් යම් කිසි දවසක අබ ඉවර වෙන්නේ කවදාද? ඒත් කල්පයක් ඉවර වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ තරම් දිග කාලයක්. ඉතින් ඔය හැම කාලෙකම අපි ඉඳලා තියෙනවා පහෝගිය කාලවල. සෑහෙන කාලයක්. ඉතින් තවත් උදේ මොකද වෙන්නේ? මේ යථාර්ථය දැනගන්න බැරි වුණොත් ඉතින් මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ ප්‍රයෝජන ගන්න බැරි වෙලා තවත් යනවා. මේක නවත්තන්න ඕනේ. නවත්ත ගන්න බැරි වුණොත් අපි ලබාගත් මොන ජීවිතේ කරගත්ත දේක් නැති යනවා. අපේ ඉතින් කරගත්ත කියලා හිතා ඉන්න ලොකු දේවල්. නමුත් ඒ ඔක්කොම ඇත්තටම ඇති දෙයක් නැහැ. ලෞකික දේවල්, භෞතික දේවල් ඔක්කොම දාලා යනවනේ අපි. ඒවා අතහැරලා යන්න වෙනවානේ. නමුත් මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්තාම අවබෝධ කරගත්තාම යට පුළුවන් ලොකු පින්මක් වයින් අපේ ඉදිරියට කතා කරමු එතකොට ඒ වේගත්වල භ්‍රම ලෝකයේ කපු 500ක් ආයශ වළඳලා තුන්වෙනි ධානයේ පස්සේ වැඩලා එයා තුන්වෙනි ධානයට ධාන තලයේ සුභකින්න කියන භ්‍රම ලෝකෙ උපදිනවා. මේ අටුවාය සඳහන් වෙනා මේවා. එතන කප්ප 64ක් ආයශ වෙඳිනවා. ඊළඟට දෙවනි ධාන තලයේ ආදස්සර කියන භ්‍රම ලෝකේ කප්ප 8ක් ආයශ වෙඳලා ඊට පස්සේ තමයි දැන් මේ පළවෙනි ධාන ලෝකෙට එළසෙන්නේ. අර පළවෙනි ධ්‍යාන ලෝකයට ආවට පස්සේ තමයි මෙයන්ට අර පරණ කර්ම ඔක්කොම අමතක කියලා යන්නේ. ඊට පස්සේ තමයි මේ මිත්‍යා දෘෂ්ටි උපදින්නේ. ඊට පස්සේ මේ මිත්‍යා දෘෂ්ටි උපදිනාට පස්සේ ඉතින් දැන් ස්ථිරයි කියලා තමයි හිතායන්නේ. දැන් භාගතුන් වහන්සේ දේශනා කරාට පස්සේ දැන් මෙයාට කරගන්න දෙයක් නැහැ. භාගතුන් වහන්සේ කියනවානේ මේ අස්ථිර දෙයක් තමයි ස්ථිර කියලා කියන්නේ. අනිත්‍ය දෙයක් තමයි නිට්ටය කියලා කියන්නේ. එනිසා භාගතුන් වහන්සේගෙන් බක්බක්මේ අහන භාගතුන් වහන්සේ ඔබ වහන්සේ මම අහලා තියෙන්නේ අනන්ත දර්ශී භාගතුන් වහන්සේට කියන නමක් තමයි අනන්ත දර්ශී. ඒ කියන්නේ ජාති ජරා ඒවා ඉක්මවපු කෙනෙක්. ඔබ වහන්සේ සියල්ල දන්නවා කියලා මම දැන් අහලා තියෙන්නේ. එන ඔබ වහන්සේ එහෙම කෙනෙක් නම් මම පෙර කරපු මගේ සීලයන් ෘතයන් මොනවාද කියලා අහනවා. මම කරපු දේවල් ඔබ වහන්සේ කියන්න කියලා කියනවා. දැන් මේ ඔක්කොම දන්නවා කියලා නිබාග කරනවා මේ අනිත්‍ය දේවල් නිත්‍ය වශයෙන් ප්‍රකාශ කරනවා. ඉතින් මේ සියල්ල දන්නවා කියලා බාගතුන් නම් ප්‍රකාශ කරනවා. එහෙනම් මගේ පරණ කරපු කර්ම මොනවාද මම කරලා තියෙන දේ මොනවාද මම කරපු සීලයන් වෘත්‍යයන් මොනවාද කියලා අහුවොත් භාගතුන් වහන්සේ දේශනා කරනවා එක්තරා අවස්ථාවක බ්‍රහ්ම බ්‍රහ්මී ඔබ මේ තපස් එහෙම නැත්නම් ඍෂි ප්‍රයද්දෙන් පැවිදි වෙලා එයා ධාන දිනු කරගෙන අභිඥා ශක්තියෙන් දිනු කරගෙන ගඟක් අයිනේ පන්සලක් හදාගෙන ඉන්නවා ඉතින් මේ අට ආසන්නේ කාන්තාරයක් තියෙනවා ওই කාන්තාරයෙන් කරත්ත එගොඩ එන්න යනවා මේ කරත්ත ගැල් සමූහයක් දැන් කරත්තය කාන්තාරයක් නැදී යනකොට යන්න පින්නතුන එක කරත්තයක තව කරත්තයක් පිටිපස්සට ගණෝකින් බැන ගන්නවා. ඉස්සරහා කරත්තෙන් මේ එහෙමනේ යනවා. කොහොමද මේගොල්ලන්ට පාර වැරදෙනවා. වැරදිලා ගිහිල්ලා ආයෙත් ආපු පාරට මෙනවා කර කියලා. දැන් මේගොල්ලන්ගේ වෙනකොට දරදී ඔක්කොම ඉවරයි. වතුර බොන්න විදිහක් නැහැ. දැන් දවල් වෙනවා. උදේ රාත්‍රියේ විතරයි යන්නේ. දවල්ට යන්න බෑ රස්නේ හින්දා. ඉතින් මේගොල්ලෝ අර හේවන හරක් ටික ලේලා බැඳලා හේවනට වෙලා අර කරත් හේවනට වෙලා වාඩි වෙලා ඉන්නවා. මහා තිබහෙන් පිපාසයෙන් බඩගින්නෙන් ඉන්නවා. ඉතින් මේ උදාසන ගංගාවට යන මේ තාපසයා ගංගා වතුර දිහා බලනකොට නිල් පාට වතුර ගොඩක්. දකින්නකොට මට මේ වගේ වතුර ප්‍රමාණයක් ගොඩක් තියෙනවා. මේක හරි ප්‍රණීතයි. මේ වගේ වතුර නැති කවුරු හරි ඉන්නවද කියලා ආවර්ජනය කරනවා. මෙයාට මේ අභිඥා ශක්තියට පේන අර වගේ කණ්ඩායමක් වතුර නැතුව ඉන්නවා. මේ අභිඥා ශක්තියෙන් අදිෂ්ඨාන කරනවා මේ වතුර පාර හැරවිලා ගඟ දෙකට බෙදිලා ඒ කුජලයන් ඉන්න දිශාවට ගමන් කරන්න කියලා. ඊට පස්සේ අදිෂ්ඨාන කරාම මේ විදිහට ගියෙලා අර ගල්කාරය බේරෙනවා කියන වතුර බේලා නාලා හරි සතුට වෙනවා කියලා කියනවා. අන්නේ කර්මී මං නින්නෙන් අවදි වුණා වගේ සීකරා සිහි කරා කියලා පෙන්වන භාවිත. ඒ වගේම බක බ්‍රහ්මයේ ඔබ තවත් අවස්ථාවක මේ එක්තරා ගම්මානයක් හොරු කණ්ඩායමක් ඇවිල්ලා බිනිනවා. ඊට පස්සේ හොරු ඒ ගම්මානේ බෙදලා ගමේ ඉන්න මිනිස්සු ටිකක් වහල්ලු වගේ තියාගෙන බඩට කරා යනවා. එහෙම අරගෙනකොට පිටිනතුනේ මේ කාරණාව දකිනවා මේ මේ තාපසයා මෙයා මොකද කරන්නේ? මෙයාගේ ප්‍රතිහාරය, මෙයාගේ ඍද්ධි බලය තියෙනවානේ, අභිඥා ශක්තිය. චතුරංගනී ශ්‍රේණාවක් බවම ඉස්සරහයි. චතුරංගනී ශ්‍රේණාවක් බවනකොට අර හොරු ටික බය වෙනවා රජතුමා ඇවිල්ලා කියලා. අර ඔක්කොම බඩු ටිකත් එක්ක දාලා ඊට පස්සේ දුවනවා මේ මිනිස්සු නිතරම මේ අදිෂ්ඨාන කරන මිනිස්සුන්ගේ බඩු ටික යාලටම ලැබෙන්නේ කියලා ඒගොල්ලෝ බේරගත්තා. තවස්ථාක භාගතුන් වහන්සේ දේශනා කරනවා ඔබ හේතෝ ගම්යුර කියලා තාපසික කියලා ඉන්න අවස්ථාවේ ගණේ ඉහළින්ම පහළට ගමන් කරන පුජ්‍යල කණ්ඩායම නේද ඒ මේ ඔරුවක් වගේ නාවක් වගේ එකක් තරසගෙන ගඟ දිගේ පහළට එනවලු විනෝද වේ මල් සරසගෙන සින්දු කියාගෙන එනවලු එදින් මේ ගංගේ ඉඳලා තියෙනවා මහා නාගරාජයෙක්. ඔය ගංගේය කියලා කියන විශාල බල සම්පන්න නාගරාජයෙක්. මෙයාට කේන්ති යනවා. මට මේ දැනුවත් කරන්නේවත් නැතුව තමයි මේ එන්නේ කියලා. ඒ කේන්ති ගියාට පස්සේ පින්නතනේ මේ නාගරාජයා බය කරනවලු මේ පුජ්‍යල කන්නේ. ඒ වෙලාවෙත් මේක දැකපු මේ තාපසයා මේ ගුරුණු වේශයක් මවාගෙන ඒ වෙලාවේ බේරගත්තා කියලා සඳහන් වෙනවා. සඳහන් කරනවා භාගතුන් වහන්සේ. ඒ වගේම පින්නතුනේ තව අවස්ථාවක පෙන්නනවා භාගතුන් වහන්සේ ඔබ එක අවස්ථාවක කේසව කියන තාපසයලා හිටියා. ඒ අවස්ථාවේදී මම ඔබට උපස්ථාන කරා. මගේ නම් ඒතකොට කප්ප. මම ඔබේ අතවැසියා වෙලා හිටියා. ඉතින් මුගක් සීලෙන් උසස් ඔබ වාසය කරා එදා. ඉතින් මේ වගේ දේවල් මම එළියෙන දැන් අපි නැකිටලා අර හීනයක් බලලා නැකිටින්නේ ඒ වගේ මේ හැමදේම මම සිහි කරා. කියලා දකිනකොට මේ බකබක් මේ කල්පනා කරනවා මෙයා මගේ ආශිර්වාදයක් නෙවෙයි අනිත් දේවල් දන්නවා. එහෙනම් බුද්ධ. බුද්ධ කියලා කියන්නේ සියල්ල අවබෝධ කරපු කෙනෙක්. අවබෝධ ඥානය තියෙනවා. එහෙනම් ඔබ වහන්සේ නම් බුද්ධම තමයි. සියල්ල අවබෝධ කර කෙනෙක්ම තමයි ඔබ වහන්සේ. එහෙනම් මේ මුළු භ්‍රම ලෝකෙම ආලෝකමත් කරපු කෙනෙක්. මාළකමත් කරා මේ විදිහට ධර්ම දේශනා කළා කියලා බක් බක්ඥා පැහැදිලා ඇත්තටම උන් ඒ බක් බක්ඥා මේ ධර්මය අවබෝධ කරගත්තා කියලා සඳහන් වෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාවේ තියෙන ওই ටික තමයි. නමුත් පින්නතුනේ අපි මෙතන මේ මේ නිත්‍ය අනිත්‍යතාවය පිළිබඳව අපි දැනගන්න ඕනේ. මේ කතාවත් එක්ක මේ හැම කෙනෙක්ම පින්නතුනේ අපේ මේ නිත්‍යභාවය තුල ඉන්නේ ඇයි කියන එක අපි දැනෙක් දැනගන්න ඕනේ. දැන් පින්නතුනේ අපි දන්නවා ඇහැට රූපයක් එනවා. ඒ වගේම කනට ශබ්දයක් එනවා. නහයට ගන්ධයක් එනවා දිවට රසයක් එනවා කයට ස්පර්ශයක් එනවා මනට මොන හරි තින්දිතුවිලි ධම්ම රූප එනවා මේවා එනකොට මහා වේගයකින් තමයි මේවා එනකොට එතන සකස් වෙනවා පින්නතුනේ මේ ඇහැයි දැන් අපි ගමු ඇහැ විතර ඇහැයි වර්ණ රූපේ එකතු වෙනකොට සකස් වෙනවා ඒ වර්ණ රූපය ගැන දැනුවත් වීමේ ශක්තියක් ඒකට කියනවා චක්කු විඥානය කියලා ඒ සමගම හට ගන්නවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය කියලා නාම ධර්ම සමූහයක්. මෙන්න මෙතනින් සකස් වෙන ක්‍රියාකාරීත්වයට අපි කියන සිතක් කියලා. මේ සිත සකස් වෙනකොට පින්නතුනේ මහා වේගයෙන් මේක සිද්ධ වෙනවා. හිතන්න බෑ. ලෝකේ අපි ගත්තොත් තේම වේගවත්ම දේ බුදුහාන් වහන්සේ දේශනා කරන්නේ වේගවත්ම දේ මොකවත් නෙවෙයි මොකද්ද හිත. ඒ තරම් වේගවත්. එතින් මේ නිත්‍යභාවය දකින්න දකින්නේ මොකද මේ ලෝකයේ තියෙන යථාර්ථය අවබෝධ කරගත්තේ නෑ මෙන්න මේ ක්‍රියාදාමය තුළ තියෙන්නේ ಜಾති පහයි වෙනුතුනේ ඒ ಜಾති පහ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන ඔකට කියන පංච උපාදානස්කන්ධය කියලා දැන් බලන්න පින්නතුන් මේ රූප දෙහි අපි රූපණං අභිධර්ම විචයට වෙන්නනවා අපි සරල සූත්‍ර පිටකයේ තියෙන විදිහට ගත්ත ආධ්‍යාත්මික රූප බාහිර රූප කියලා වර්ග දෙකක් තියෙනවා. ඇහැ කියන්නේ මොකද්ද ආධ්‍යාත්මික රූපය? කන, නාසය, දිව, කය, මන මේවා ආධ්‍යාත්මික රූප. ඇහැට ගෝචර වෙන රූප වලට කියනවා වර්ණ රූප කියලා. ඔය පේන දේවල් ඒවා වර්ණ රූප. ඇහෙන දේවල් ශබ්ද රූප, ගන්ධ රූප නහයට, දිවට රස රූප, කයට ස්පර්ශ පොට්ටබ්බ, මනට ධම්ම රූප. මේ රූප දෙකක් මේ හැම රූපයක්ම පින්නතුනේ හැදලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් ධාතු හතරකින්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතරේ. මේත් එක්ක තියෙන වර්ණ ගන්ධ රස ඕජා කියලා ටිකු. මෙන්න මේ වලින් තමයි වෙනස් වෙන්නේ. මේකෙන් හැදිලා තියෙන්නේ. මේ හැදිච්ච හැම දෙයක්ම පින්නතුනේ වෙනස් වෙනවා. මේ රූප හැම එකක්ම වෙනස් වෙනවා. අපේ කය දැන් මොකද වෙලා තියෙන්නේ? එදා තිබුණු කය නෙවෙයි දැන් තියෙන්නේ. හැම මොහොතකම මේ කය වෙනස් වෙනවා. මේ ගස් කොළන්, මේ ගොඩනැගිලි, මේ දේවල් ඔක්කොම වෙනස් වෙනවා. හැබැයි මේ වෙනස් වෙනකොට වෙන දේ තමයි දැන් අපි මේක පරමාණු ඉගෙන ගන්නකොටත් අපි ඉගෙන ගන්නා පරමාණුක මැද මේ අස්තිය දෙන වටේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. වේගෙන් මේ ඉලෙක්ට්‍රෝන කරකිනවා කියන්නේ මොකද්ද? එහෙනම් මේ පරමාණු වෙනස් වෙනානේ. එහෙනම් මේ පරමාණු වලින් හැදෙච්ච පදාර්ථත් මොකද වෙන්නේ? වෙනස් වෙනවා. අපේ කයද මේ ඔක්කොම එහෙම. එහෙනම් මේ රූපයක තියෙන කුඩාම අංශ භාගතුන් වෙන පරමාණු වල තහා ගියපු එකක් රූප කලාපයක්. ඩොට් එකක් හිතා ගන්නත් බැරි පුංචි අංශයක්. ඒකේ තියෙන තද ගතියයි, උෂ්ණ සීතල භාවයයි, හමායන ස්වභාවයයි, ඒ වැගිරෙන ස්වභාවය මෙන්න මේවා එකතුවක් තියෙනවා. එහෙනම් මේ වගේ ඩොට් ගොඩක් එකතුවක් තමයි හැදලා තියෙන්නේ මේ හැම රූපයක්ම. අපේ කයත් එහෙමයි. මේ ටික දැන් බලන්න අපේ ගහක් කරන් ලොකු ගල්වලයකට බල චප්පු කරක් කොහොමද තියෙන්නේ නේද මොනවා චෝටි අංශනේ මේවා එකතු කරගෙන තමයි හදලා තියෙන්නේ දැන් මේ වේගින් වෙනස් වෙන අපින්නතුන ඒක නවත්තන්න බෑ හැම මොහොතකම එක ස්වභාවයකට තව ස්වභාවයකට පරිවර්තන වෙනවා දැන් අපි කතා කරලා තියෙනවා එක ගඟකට එක පුද්ගලයෙකුට එක වරකට වඩා බහින්න බෑ කියලා. ඇයි? එකපාරක් බහලා ගොඩාක් පස්සේ ඒ ගඳ නෙවෙයි තියෙන්නේ. දැන් තියෙන මොන ගඳද? වෙන ගඳ. අර වතුර නැන්නේ. ඒ වගේම අර කුජිලේ මොකද උනේ? වයසට ගිහලා නේද? දෙයින් කරේ බයිනකොට එයා නෙවෙයි. එහෙනම් දැන් දෙයින් කරේ මොකද්ද කියලා තියෙන්නේ. වෙන කෙනෙක් වෙන ගඳකට බැලලා තියෙන්නේ. ඉතින් අපිත් එහෙම කාලයෙන් දැන් අපි පුංචි කාලේ උනාර කෑමක් කාලා හිතලා ඒ අපිට සම්බෝලයක්. හරි රසට කෑවා. නැවත අපි පතන්නේ මේ දේ රස ලැබෙන්නේ කියලා. නේ සම්බෝලයක් හම්බෙන වාරයක් ගන්න එහෙම නැත්නම් පොලොස් සම්බෝලයක් කරලා මොකක් හරි තමන් කැමති කෑමක් හිතා ඒක නැවත ලැබේවා කියලා හිතනවා ලැබෙයිද ලැබෙන්නේ ඇයි ඒ දිවනේ ඒ දිවත් නෑ ඒ සම්බෝලෙත් නෑ ඒ පොලොස් සම්බෝලත් නෑ එහෙනම් මේ නොලැබෙන දෙයක් වෙනස් වෙච්ච දෙයක් නැවත පතනවා කියන්නේ මෝඩකමක් විතරයි අපේ මෝහයක් ඒක වෙලින්දන දුක් විඳින්නේ නොලැබෙන දෙයක් පතනවා ඇයි අර දිව තිබ්බනම් ඇයි හැම වෙලෙම ගැලවිලා යනවා දිවෙනුත් තියෙන අර මේකේ තියෙන කල තමයි ඔක්කොම ගැලවෙනවා ඒ වගේම ඇයි තිබුණු රූප තියෙන්නේ මේ විදිහට එහෙනම් හැම මොහොතකම මේක වෙනස් වෙනවා එහෙනම් අපි මේ පතන හැම රූපයක්ම නැවත ලැබෙයිද ලැබෙන්නේ ඇයි වෙනස් වෙලා ඉතින් එහෙනම් අපි හිතුවේ දැන් අපි බලනකොට තමන්ගේ රූපය දැන් අද රූපෙ මෙහෙම තිබ්බට ඒක උදේ බලනකොට මොන කුරුල්ලාවක් කැවෙILLනේ තුවාලයක් වෙලා යනවා. ඉතින් අපි මොකද කරන්නේ? අපි කරන්න හදනවා නැවතර තිබුතයන්ට හදන්න පුළුවන් කියලා අපි දඟලනවා. හැබැයි හදන්න බෑ. ඇයි හදන්න බැරි? ඒක සබහා ධර්මයක්. ඒ සබහා ධර්මය අවබෝධ කරගන්න විතරයි පුළුවන්. ඒකට එරෙහි වෙන්න ගියාම අපිට සිද්ධ වෙන්නේ දුකකටපත් වෙන්න. අද ඔයත් දුකක් විඳිනවා නම් ඒ දුක විඳින්නේ ඔන්න සබහා ධර්මය වෙනස් කරන්න ගිහිල්ලා. සබා ධර්මයේ ක්‍රියාවලිය තමයි බුදු කෙනෙක් ඇවිල්ලා පහර වෙලා පෙන්වන්නේ. මේ අනිත්‍යතාවය. මේක ස්ථිර නෑ. වෙනස් වෙනවා. හැබැයි මේ වේගයෙන් අපිට පේන්නේ මොකද්ද? නිත්‍යයි කියලා. දැන් මෙහෙම දකින්නකොට මොකක් හරි දෙයක් ඊළඟ දවසෙත් වෙනකොට ඔයාලට පේන්නේ ඒක තියෙනවා කියලා. හැබැයි හැම මොහොතකම ප්‍රඥාවෙන් බලුවොත් මේ ඇහෙන් බලුවට ඒක පේන්නේ නෑ. දැන් සමහර නම් කියනවා එහෙන් බැලුවත් වෙනවා කියලා. එහෙන් බැලුවට පේන්නේ නැහැ පින්නතේ. ඒ බය බලන්නේ මේක මායාවින් දෙන්නේ. මේ අහමාරයයි. හැබැයි බුදුහාමුදුරු දීලා තියෙන ඉන්ද්‍රිය ධර්මයකට තමයි ප්‍රඥාව. ප්‍රඥා ඉන්ද්‍රියෙන් බැලුවොත් නම් අන්න පේන්න පටන් ගන්නවා. අන්න යථාර්ථය පේන්න පටන් ගන්නවා. එහෙනම් ඒ රූපේ මහා වේගයකින් වෙනස් වෙන එකක් නැවත හම්බෙන්නේ නැහැ. එහෙනම් රූපේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි වෙනස් වෙනවා. එක ස්වභාවයකට තව ස්වභාවයකට පස්සේ නැයි දුක වෙන්නේ එතකොට. මං පතපු ස්වභාවය නැති වෙනවා. මං හිතපු ස්වභාවය නැති වෙන හැමදාම හිතුවා තරුණ ඇඟක් තියේ ඒකට වයසට ගියා හැමදාම හිතුවා මගේ මාත්‍යා නෝන දරුවා මේ විදිහට ඉන්නේ ලෙඩ හැදෙන්නේ නැති වෙයි මෙහෙම වෙයි මං ගෙනාපු ලක්ෂ ගාණක් වේදන් කරලා ගෙනාපු වාහනේ තියෙන්නේ මේ විදිහට දිරුවද නැද්ද දිරුවා හැම එකම දිරුවා කොණ්ඩේ පවා අපි හිතුවද කවදාවත් මේ කෙස් පැහැයි කියලා ඉතින් කෙස් පැහැින්නවනේ ඇත්තනේ කෙස් පැහැගෙන යනවා. ඉතින් අපි මොකද කරන්නේ? කළු පාට ගගා අරක හදන්න හදනවා. හිත හදාගත්තන. හිත හදාගත්තන. කොණ්ඩෙ සුදුනත් එකයි, කළුනත් එකයි. අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපේ මාන්නෙන් තමයි මේ කරලා තියෙන්නේ. මේක දායකන සමාජෙමුත් අපේ නාස්ලනුවක් දායකන ඔබ මෙහෙම හිටපන් කියලා. ඉතින් අපි වහලෙක් පින්නතුනේ. මේ ධර්මය අවබෝධ කරගත්තේ නැත්තම් නිකම්ම නිකම් වහලේ. ඇයි? අරවා වෙනස් වෙන දේවල් වෙනස් වෙන්නේ නැති වෙන විදිහට හදන්න පුදුම බැඳෙන්න නේ ගන්නන්නේ. දැන් මේසේ කැඩිලා දිගලා යනවා. ඉතින් මං කකුල් ගහලා මේවා කරලා මේක පොලිෂ් කරලා අය තිබ්බ විදිහට හදන්න දඟලනවා. ද්වේෂයෙන් හදන්න ගන්න. ඉතින් මේකට දඟලලා දඟලලා දඟලලා පුදුම විදිහට උපාලයටපත් වෙනවා. ඊට පස්සේ ආයෙත් බලනකොට ආයෙත් මොකද වෙන්නේ? ආයෙ බලන්නේත් අර මේ මේසදී අනේ කැඩිච්ච කකුල දිහා ආයෙත් කැල්ලද කියලා බලන්නේ ගිහිල්ලා. තේරෙනවනේ දැන් අපි මොන දේ මේ කය දිහා නෙවෙයි ඊළඟ දවසේ කුරුල්ලා තියෙනවා ආයෙ කුරුල්ලා දිහා නෙවෙයි බලන්නේ ගිහිල්ලා. තේරෙනවද නැද්ද කියලා? මේක තිබ්බ තියනවා නම් ඒක දිහා බලන්න එහෙනම් හැම වෙලෙම ඉන්නේ දොමනසෙන්ද නැද්ද? දොමනසෙන්. එයි අපි හිතමු ස්වභාවය නේද? ඇත්ත දැනගත්තම තිබ්බත් එකයි නැත්නම් මේ හම්බෙච්ච ජරා ගොඩ කුණු ගොඩ දෙතිස් කුණු පෙද තියාගෙන නිවන් දකින්න හැර වෙන වැඩක් කරනවා නම් අපරාධයි. මොකද මේක තමන්ට අයිතිය නෑ. යන්තම් වැඩක් ගන්න නම් ඔච්චරයි කරගන්න තියෙන්නේ. මෙතන මේ යථාර්ථය තේරුම් ගන්න මේ රූපය අනිත්‍යයි. වෙනස් වෙන පතපු ස්වභාවය නැති වෙනවා නොපතපු ස්වභාවය ඇති වෙනවා. මේ එක්ක යෝග දුක්ඛ අපේ සම්පයෝග දුක්ඛ එහෙනම් අපි හිතමු දෙයක් වෙන්නේ. අපි හිතුවා ජරා වෙන්න එපා, දිරන්න එපා, ලෙඩ වෙන්න එපා. නමුත් ඒකමයි වුනේ නේ. ඒකමයි වුනේ. ලෙඩක් නැතු කෙනෙක් ඉන්නවා නම් බඩගින්නත් ලෙඩක් කියලා දැනගන්න. ඒක බෙහෙත් දුන්නේ නැත්නම් දවස් කීයෙන් මැරෙනවද? හතකින් මැරෙනවා. පිපාසය ලෙඩ. කන්න නැද්දාට තමයි තේරෙන්නේ නැහැ. මේක ලෙඩක් කියන එක. කන්න තියෙන තාක්කල් තේරෙන්නේ නැහැ. එතකොට එහෙනම් පින්නතුන් පැහැදිලිව මතක තියාගන්න මෙන්න මේ යථාර්ථය සාමාන්‍ය ඇහෙන් කනින් පේන්නේ ඒකට තමයි වාග්දමන දේශනා කරන්නේ මේක තේරුම් ගන්න අවබෝධ කරගන්න යන්න කියලා කියනවා කල්‍යාණ මිත්‍රෙක් ගාවට. ඒ ධර්මය අහන්න ඕනේ. සාරිපුත්යන් වහන්සේ අසංකේයකුත් කල්ප ලක්ෂයක් 1.140යි කල්ප ලක්ෂය පාරමිතා පුරුණු පුත්තමේ. ඒ වුණාට අර ආර්යයන් වහන්සේ අස්සජි මහරහතන් වහන්සේ හම්බෙනකන් සෝවන් වෙන්නවත් බෑ. ජේ ධම්මා හේතුත්වබව තේසං හේතු තථාගතයා කියලා ඒ ඝාතාව කියනකොට නසෝවන් වෙන්නේ. එහෙනම් ධර්මය අහන්න ඕනේ පෙන්නතනේ. ධර්මය අහලා යන හිත මෙහෙවන්න යෝනිසෝ මනසිකාරය පරතෝഘോഷයයි යෝනිසෝ මනසිකාරය මේ දෙක තියෙනවා නම් සෝවන් වෙන්න පුළුවන්. ඒ අනුව මෙහෙවන්න ඕනේ. ඉතින් එන රූප වෙනස් වෙනවානේ. එහෙනම් ওই රූපයත් එක්ක නේද වේදනාව බැඳිලා තියෙන්නේ. එහෙනම් ආධ්‍යාත්මික වේ ඇහත් එන්නේ. දැන් ඇහැ ඉපදුනා, ඉපදුන ඇහැ එහෙනම් අනිවාර්යයෙන්ම ජරාවටපත් වෙනවා, ලෙඩ වෙනවා, ලෙඩ වෙලා මැරෙනවා. ඒ වෙන්නේ නැති එකක් තියෙනවා නම් බලන්න. හැම එකක් එහෙම, හැම ඇහක් නෙම. එහෙනම් දැන් අපිට ඇහැ හදාගත්ත හැම කෙනෙකුටම මොකක්ද ඇති වෙන්නේ? ඈ? ඉරිසියාවක් වෛරයක් වේදයක්ද? නෑ. මෛත්‍රියක් ඇයි? මෙයාටත් තියෙන හැම එකක්. මෙයා දුක් විඳින සත්‍යයක්. කරුණාව මෛත්‍රිය එන්නේ. ගහගන්න, මරාගන්න, ඉරියා ගන්න දෙයක් නෑ. මොකද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් මේ ලෝකෙ තියෙන්නේ. ඒව තමයි රැස් කරගෙන ඒව ආරක්ෂා කරගන්න ඒවා හින්දා පුදුම අකුසල් ගොඩක් කරගන්න. කාටද මේවා? දැන් කාට හරි බැන්න කියපු කියන්නේ අපිටම රජයට බයිනවා ආණ්ඩුවට බයිනවා විපක්ෂයට බයිනවා කාට හරි බයිනවා ඒක ආණ්ඩුවටද තමන්නද බයින එක විපාකේ අකුසලේ ඒ දේශනිතේ තමන්ටනේ තේ මොඩේ නොකර නිස්සබ්දේ කියන කොච්චර එයක්දනේ එහෙනම් බලන්න මෙන්න මේ ජීවිතේ අපිට කොච්චර සැනසෙල්ලක් දෙනවද ඉරියා කරන්නේ මේ අනිත්‍ය දුක්ඛ දේවල් අනිත් අයට කියනවා කියන්නේ. ඉතින් අපිට ඉරිසියා ගන්න දෙයක් නෙවෙයි අපිට වඩා ලොකු ගයක් තියෙනවා කියලා කියන්නේ යාට අපිට වඩා අතු ගන්න තියෙනවානේ. වැඩිය මකුල් දල් කඩන්න තියෙනවානේ. අනේ පව් දුක හිතෙන්නේ මත් නෑ. පව් කියලා හිතෙන්නේ. තේන්න. ඉතින් මෙන්න මේ චින්තනය අපිටත් වඩා භාග්‍යතුන් හතර තියෙනවද නැන්ද එහෙනම්? තියෙනවා. මේක දැනගන්න ඕනේ. ඉතින් එහෙමනම් රූපේ තරන්නේ වේදනක් තියෙනවා. සුඛ වේදනාවක් තියෙන්නේ. තිබුණා නම් ඉතින් අපි නැවත පටන් නැහැ නේ. දෙගුණක් වගේ. වේදනාව. සංඥාව කියන එකත් තියෙනවා. හැම වෙලෙම සංඥාව දැන් තියෙන සංඥාව නේ තාට එක්ක තියෙන්නේ. සංස්කාරයත් එම දැන් කරන සංස්කාරයේ රසාව නම් තාට එක්ක වෙනස් සංස්කාරය. ඉතින් අපි හැම වෙලෙම සංස්කාර වෙනස් කරනවා. විඥානයත් එහෙම දැන් හටගත්තේ චක්කු විඥාන නම් තවජොට්ටෙන් හටගන්නේ සෝත විඥානය විඥානය මොකද වෙන්නේ ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා එහෙනම් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි මේ අනිත්‍ය නම් දුක නම් ඒ දුක වෙන්නේ මේ අනිත්‍ය දෙයක් වෙනස් කරන්නේ වෙනස් වෙන දෙයක් වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවා නම් එතන තමයි අපි දුක් වෙන්නේ එහෙනම් අනිත්‍ය දෙයක් නේද මේ දුක් කරන දෙයක් Tamange කියලා ගන්න වටිනවද නෑ නේද ඒක තමයි අනාත්මයි කියලා කියන්නේ දැන් මේ ශරීරය දැන් බලන්න කය එහෙම ගන්න වටින්නේ නැහැ. අනිත් එක ගන්න වටින්නේම නැහැ. මොකද මේකේ තියෙන දුස් කුණුපයක්. කේස් ලොම් නියඳයි බොකු බඩගල් මේ ඔක්කොම එළියට එහෙම දාලා ගියොත් එහෙම මොකෙක්වත් බලන්නේවත් නැහැ. අපි බලන්නේත් නැහැ අනිත් කට්ටිය අපි දිහා බලන්නේත් නැහැ. දැන් බලන්නකෝ දැන් මළු ගොඩක් ඇතුලේ දාගන්න මේ යන්නේ. දැන් නිකන් හිතන්නකෝ ආමාශයේ වමන කොට එළිය දාගෙන කරේ දාගෙන shopping එක වගේ දාගෙන ගියොත් එහෙම අනිත් කට්ටිය බලද්ද අපි දිහා. අපි බලද්ද අනිත් කට්ටිය දිහා. දේවක ඇතුළ පොඩි වෙනකන් දෙන අඟල් ගානක් ඇතුළට හිඳලා තියෙනනේ. ඉතින් අපි මේක දිහා බලලා කොච්චර කාමයේ නැති කරගෙන මේ සංසාර දුක් විඳිනවදනේ. ඉතින් මේක දැක්කට පස්සේ පින්නතුනේ පුදුම නිදහස වීමක්. එහෙනම් මේ නිදහස වීම දකින්න මේ අතාර්ථය අවබෝධ කරගන්න. මේ අතාර්ථය දකින්න දකින්න පුදුම සැනසෙල්ලක් තමයි ජීවිතය තියෙන ප්‍රශ්න ඔක්කොම මොකද වෙන්නේ? ඉවරයි. කොහේ නේද? එවලෙමයි. ඒකයි බාගතුමා දේශනා කරන්නේ මේ මොහොතේ මේ ධර්මයේ අවබෝධ වෙනකොට නිවෙන්නේ ඒ මොහොතේ නම් නිවන තියෙන්නේ මරණයෙන් පස්සේද? නෑ බින්දුට ඒත් මේ මොහොතේ ධර්මයේ අනුකට එයා නිවෙනවා. ඒ තුල සිහිය පවත්තන්න ඕනේ. නිකන් බෑ. එතකොට දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාස්කන්ධේ පංච උපාස්කන්ධේ තමයි අපේ ජීවිතයේ හැමතැනම පවතින්නේ. ජීවත් වෙනවා කියලා කියන්නේ මේ පංච ප්‍රාණස්කන්ධය නැවත නැවත සකස් කරනවා. ඒ උපාදානය නොකරගත්තොත් පුදුම සහනයක් තියෙනවා. පුදුම සහනයක් තියෙනවා. ඉතින් එහෙනම් මේ අනිත්‍ය දෙයක් දැන් අපි බලමු දැන් කයත් එහෙනම් අනිත්‍යයි දුකයි අනාත්මයි නේ. ඇයි අනිත්‍ය දුක අනාත්මයි කියලා කියන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙච්ච එකක් අපි ඒ අපිට ඕන විදිහට තියාගන්න කියන්න ඒක කරන්න බැරි නිසා දුකයි. එහෙනම් ඒක මගේ එකක්, තමන්ගේ එකක් නෙවෙයි. හිතත් කියන්නේ උදේ තිබ්බ හිත දැන් තියනවාද? හැම මොහොතකම හිතත් මොකද වෙන්නේ? වෙනස් වෙනවනේ. එහෙනම් හිතක ආයෂ පින්නතම චිත්තක්ෂණ එකයි. එක චිත්තක්ෂණයයි. චිත්තක්ෂණ එකක් හිතක් වෙනුවෙන් ඇති වෙලා නැති වෙලා යන හිතක් වෙනුවෙන් කොච්චර දුකක් විඳිනවද බලන්න. හ්ම් මගේ හිතන වෙනස් වෙන්නේ නැහැ කියනවා ඒක තමයි ලොකුම බොරුව. තව තාගයක් තමන්ගේ හිතවත් තමන්ට නැතුව අනිත් එක් ගැන කවර කතාවද නේද? එහෙනම් වල දුක් විඳින්නේ මොනවාටද මේ? වෙනස් වෙන දෙයක් වෙනස් වෙන්නේ නැහැ කියලා. එහෙනම් බක බ්‍රහ්මයාට තරන්නේ නෙවෙයි. ප්‍රශ්නේ කාටද තියෙන්නේ? තමන්ටත් මේ ප්‍රශ්නේ තියෙන බව තමන් දැනගන්න. ඉතින් මේක අවබෝධ කරගත්ත කෙනා පෙන්නතුනේ මේ ලෝකේ මේ හිතයි කය පැවැත්ම තියෙන මේ පංච උපාස්කන්ධය නැත්නම් හිතේ කය යථාර්ථ දැනගෙන දැකගෙන යථාර්ථ අවබෝධ කරගෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කරගත්ත කෙනා යන ඉඳහස් වෙනා. එහෙනම් ඒ අවබෝධය තුළින් ඒ නිර්වාණය සඳහා ගමන් කරන්න මේ දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා මම ආශිර්වාද කරනවා. එහෙනම් මේ ගාථා කියලා අපි පින්නන මොඳන් කර කරමු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතාන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතාන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතාන්තු ඥාතයෝ එත්තතාචම් හේහි සම්ගතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තෝ සම්බ සම්පත්‍ති සිද්ධියා සම්පේ භූතා චිත්තානුමෝදන්තු සම්බේ සම්පත්ති සිද්ධියා සම්බේ සත්තානුමෝදන්තු සම්බේ සම්පත්ති සිද්ධියා සිළදෙනාටම තෙරුවන් සරණයි ධර්මානුශාසනාව ප්‍රවැත්වූ දේශකයාණන් වහන්සේ වතුරගම කන්නේ මහර වේලවනාරාම විහාරවාසී පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ වහන්සේට නිවන් සාසනේ කටයුතු තව තවත් ඉටු කරන් ශක්තිය ධෛර්යය නිරුක් නිරෝගී සුවය තුන්වන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපේ සාදුකාරයන් වහන්සේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු සියලු දෙනාටම තෙරුවන් සරණයි